ඒ සඳහායි ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ අපි එක් මාතෘකාවක් යටතේ සතියක කාලයක් තිස්සේ දින පහක් යම් පුහුණුවක් කරමින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ. දින දෙකක් තිස්සේ දැන් අද බදාදා දිනය සඳුදා සිට අපි මරණ සති භාවනාව පිළිබඳව සාකච්ඡා කරා. එහිදී මරණ සතිය වර්ධනය කරද්දී අපේ ජීවිතයට වෙන යම් යම් වෙනස්කම් පිළිබඳ අපේ චින්තනයට වෙන සිද්ධ වෙන වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කරා. ඒ පිළිබඳව ප්‍රායෝගික තවදුරටත් ඉදිරියට කටයුතු කරන්නත් ඒ වගේම ත්‍රිපිටකය ආදී තැන්වල ත්‍රිපිටකයට අනුසාරයෙන් මේ මේ පිළිබඳ සඳහන් වෙලා තියෙන තැන් පිළිබඳව සාකච්ඡා කරලා විශ්වාසය තහවුරු කර ගැනීමටත් ප්‍රායෝගිකත්වයේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමටත් තමන්ට විශ්වාසයෙන් මේ කටයුතු කරගෙන යන්න හේතුවක් වෙන්න තමයි අපි තුන්වෙනි දවසේ ධර්ම සාකච්ඡාවක් විදිහට හැමදාම සත්‍යේක්ෂා වැඩසටහනේ විසුණු වහන්සේ නමක් සමග කරන ධර්ම සාකච්ඡාවක් විදිහට යොදාගෙන තියෙන්නේ. අපි කතා කරපු කාරණා පිළිබඳව පොඩි සායනාතර දැන ගැනීම සඳහා අපි සාරාංශයක් වශයෙන් මේ පිළිබඳව මතක් කරනවා. මේ අයට නැවත ආවර්ජනයක් කර ගැනීම සඳහා මතක තබා ගන්න පහසු විදිහට අපි මරණපතිය කියන්නේ නැවත නැවත මරණය ගැන සිහි කරමින් ඇති කරගන්න සිහියයි මරණානුස්සති භාවනාව කියන්නේ ඒක. ඉතින් ඒ පිළිබඳව සිහි කිරීමේදී අපි මරණයට පූර්වව ආසන්න කාලයේදී සිද්ධ වෙන දේවල් පිළිබඳව මෙනෙහි කරන්න කියලා උපදෙස් දුන්නා. හැම ලොකු පරාසයක පරාසයක් දකිමින් අහමින් ඉන්න අපිට ඒ පරාසයෙන් මේ ශරීරය අරයන්ට බැරුව gedarakata කොටුවීමේදී පළවෙනියෙන්ම සිද්ධ වෙන ඇති වෙන හැඟීම්. gedarakata කොටුවේදී කොටුවේදී ඇති වෙන හැඟීම් පිළිබඳව ඒ හැඟීම ඇති වෙන තුරු මාව කොයි මොහොතකව gedarakata කොටු වෙනවා යම් අසනීපයක් ඇතිලා යමක් වෙලා gedarakata කොටු වෙන්න තියෙන එකකටක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ වෙලාවක මට මොන වගේ හැඟීම් පහළ වෙයිද කියලා මෙනෙහි කරන්න කියලා පළවෙනියෙන්ම අපි මතක් කරා. ඊළඟට ස්පීතාලයකට කොටු වෙනකොට මේ ජීවිතය කියන්නේ සිද්ධි සමුදායක්. ඒ සිද්ධි සමුදායේ මේ වගේ සිද්ධි දැන් අපි කතා කරන වගේ සිද්ධි වලදී අපිට අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ පිළිබඳ හැඟීම් පහළ වෙනවා. ස්පීතාලයකට කොටු වෙනවා කියන්නේ තමන්ගේ නිවස ආය හීනයක් විතරයි. ආය දකින්න හම්බෙන්නේ නැහැ. ළඟට එන අය විතරයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයකදී තමන්ට ඇති වෙන හැඟීම මොකක්ද කියලා හැඟීම පිළිබඳ එතෙන්දී අපි ලොකු වෙනසකට භාජනය වෙනවා. දුකකට භාජනය වෙනවා සහ මට වෙනස් කරගන්න බැරි තත්ත්වයන් වලට පත් වෙලා බලහත්කාරයෙන් ගිහිල්ලා දාලා වගේ කර කියා ගන්න දෙන්න තියෙන වෙනවා. ඒ වගේ තැන්වලදී ඇති වෙන හැඟීම් මොනවද කියලා සාකච්ඡා කරා. එතකොට ඒ එවැනි හැඟීමක් ඇති වෙන විදිහට මෙනෙහි කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ඇස් දෙක නැති වෙනකොට, කන් දෙක නැති වෙනකොට ඒ කියන්නේ රූප බලන්න බැරි වෙනකොට, ශබ්ද අහන්න බැරි වෙනකොට, අතපය උස්ස ගන්න බැරි වෙනකොට, කතා කරන්න බැරි වෙනකොට අ ඇතුළට දාපු හුස්ම එළියට ගන්න එළියට දාපු හුස්ම ඇතුළට ගන්න එළියට දාපු හුස්ම ඇතුළට ගන්න ඇතුළට ගත්ත හුස්ම එළියට දා ගන්න බැරුව අපහසුතාවයන්ට පත් වෙනකොට මේ ලෝකයෙන් අපිට ඒ ඒ හැම අවස්ථාවකම ඇතිවන තාත්විකව ඒ අවස්ථාවේදී ඇතිවන හැඟීම පිළිබඳව මෙනෙහි කරන්න කියලා කිව්වා ඊට පස්සේ අපි මරණය සිද්ධ වුණාට පස්සේ මේක වල්ලනවා කියලා හිතලා මේක ඉදි වෙන හැටි නිල් වෙන හැටි හම පිතිරිලා ඕජස් ගලන හැටි ඇස් ඇස් කන් ආසාදී තැන් වලින් ඕජස් ගලන හැටි ඊට පස්සේ හම පිතිරිලා ඕජස් ගලන හැටි තමන්ගේම ශරීරයේ සිත තබාගෙන තමන්ගේම ශරීරයේ සිත තබාගෙන වෙනත් රූපමවා ගන්න නැතුව ඉස්සරහින් තමන්ගේම ශරීරයේ මොකද වෙන්නේ මේකේ මෙහෙම ගලාගෙන යන විදිය කියලා ඊළඟට පණුව ගහන හැටි ඊළඟට හැමෙන් හැමෙන් වැහිලා තියෙන ලේ සහිත මස් සහිත ඇට සැකිලි ඉතුරු වෙන හැටි ඊට පස්සේ ලේ නැති වේලිච්ච ඇට සැකිල්ල නමුත් හංගාලි වලින් පැහිලා තියෙන එකක් ඉතුරු වෙන හැටි ඊට පස්සේ මේ ඔක්කොම අයින් වෙනකොට ඇට සැකිල්ල කෑලි කෑලි වලට වෙන් වෙලා යන හැටි එක එක තැන් වල එක එක ඇට කැබිලිටි වැටෙන හැටි සහ ඒවත් දිනලා පොළොවට පස් වෙන දක්වාම මෙනෙහි කිරීම කරන්න කියලා මම හිතන්නේ මේ දින දෙක ඇතුළත මේ පිළිබඳ අත්දැකීම් ලබාගෙන ඇති කියලා මම හිතනවා සමස්තයක් වශයෙන් මේ කමටහන පිළිබඳ මේ විදිහට සිද්ධ කිරීමෙන් අපිට මරණය පිළිබඳව අපි ලැබිය යුතු ප්‍රතිඵලයක් පිළිබඳව පොඩි සානස ඊයේ කතා කරා ඊයේ දවසේ වෙනකොට අපි කතා කරා මේක දෙන ලොකුම ප්‍රයෝජනයක් විදිහට අපේ ආසන්න කාලයේදී අපිට ඒ කියන්නේ අපිට මොනවද බලාපොරොත්තු ඇති වෙනවා බලාපොරොත්තු පිළිබඳ තණ්හා සහිතව මේ විදිහට මරණය මරණ සතිය වැඩිවීමෙන් අපිට බලාපොරොත්තු ඇති නොවන තත්ත්වයට අපේ මනසපත් වෙන්න ඕනේ කියලා. බලාපොරොත්තු ඇතිවන්නේ නැති වෙන්නේ නම් නැති වෙන්නේ බලාපොරොත්තු තියන දෙයක් නැති තත්ත්වයකටපත් වෙනවා. මොකද තාක්ෂණයකින් මේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා. නමුත් මේකේ ලැබෙන පළවෙනි ප්‍රයෝජනීය විදිහට පළවෙනි ප්‍රයෝජනීය විදිහට අපි සාකච්ඡා කරේ ප්‍රයෝජන බොහොමයක් කතා කරා. මේ අපි ආසන්න මිනිත්තුව දක්වා බලාපොරොත්තු තියාගෙන තණ්හාවෙන් බලාපොරොත්තු තියාගන්නවා. ආසන්න දවස දක්වා තණ්හාවෙන් බලාපොරොත්තු තියාගන්නවා. ආසන්න සතිය දක්වා මේ මේ ජීවිතේ ලබන සතිය ගැන අපි මෙනෙහි කරනවා බලාපොරොත්තු තියාගන්නවා. ලබන මාසය ගැන මෙනෙහි කරනවා හුඟක් වෙලාවට බලාපොරොත්තු තියාගන්නවා. ඒ කියන්නේ මරුවා සමග ඊසුන් ඇති කරගන්නවා. මම අවුරුදු 5ක ණය මුදලක් ගන්නවා කියන්නේ අවුරුදු 5කට මම මේක ගෙවනවා අවුරුදු 5කින් කියන්නේ අවුරුදු 5 ගැන අපි කල්පනා කරලා. ඒ කල්පනා කරනකොට ඒ අවුරුදු 5 සිද්ධ විය හැකි සිද්ධි ගොඩාක් තියෙනවා. නමුත් ඒ සිද්ධිවල මරණය ගැන නෑ අපේ. අවුරුදු 5යි මම මැරෙන්නේ නෑ කියන තැනින් තමයි ඔක්කොම සැලසුම් ටික හදන්නේ. එතකොට මරණය ගැනත් අපි මෙනෙහි කරලා තිබුණා නම් අවුරුදු 5කදී මට බොහෝ වශයෙන් ළඟා වෙන්න ඕන ඉලක්කයක් තියෙනවා නේද අපිට අවුරුදු 5 ගැන මතක් කරලා ඉක්මනට මතක් කරනවා අවුරුදු දෙකකින් මම රට යන්න ඉන්නවා තව අවුරුදු දෙකකින් මම මේ විභාග සමත් කරලා තියෙනවා කියන ඒ අවුරුදු දෙක මතක් වෙනකොට ඒ අවුරුදු දෙකේදී සිදුවේ හැකි සිදුවීම් මෙනෙහි කරලා තියෙන හින්දා ඒවා අපිට මතක් වෙනවා. එතකොට දැන් අපි මරණය ගැන මෙනෙහි කරලා නැති හින්දා ඒවා මතක් වෙන්නේ නැහැ. ඒකෙන් අපිට මරණය ගැන සිහිය උපදින්නේ නැහැ. හැබැයි අපිට ආසන්න විනාඩියේදී මරණය ගැන යම් සිහියක් උපදිනවා නම් ආසන්න විනාඩිය ගැන මතක් කරනකොට එළඹෙන්න තියෙන මාස ගැන මතක් කරනකොට මරණය ගැන සිහියක් ඇති වෙනවා නම් අපි හදාගන්න සැලසුම හදාගන්න බලාපොරොත්තුව පිළිබඳව තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව උපදින්නේ නැතුව අපිට බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නම් සැලසුම් හදාගන්න පුළුවන්කම තියෙනවා නම් දැවිලි තැවිලි නැහැ. ඉතින් මෙන්න මේ වගේ උපක්‍රමයක් මේ වගේ දෙයක් සිද්ධ විය යුතුයි මරණ සතිය වඩන කෙනාට. මේ පිළිබඳව යම්කිසි සඳහනක් තියෙන මේ පිළිබඳව අපිට දත්ත ඒක රාශී කරගන්න පුළුවන් නැත්නම් යම්කිසි අදහසක් ගොනු කරගන්න පුළුවන් තත්වයක් තියෙන කාරණාවක් පිළිබඳව සූත්‍ර පිටකයේ හෝ තියෙන මේ පිළිබඳ අදහස කොයි විදිහටද අපි බලමු පොඩි සායනාන්තර මේක දැනෙන්නේ කොහොමද සාරද සායනාන්තයට මේක දැනෙන්නේ කොහොමද කියලා උන්වහන්සේගේ දැන් මගේ අදහස් තමයි මම මතක කරේ උන්වහන්සේ නිදහසේ මේ අපි සාකච්ඡා කරපු මාතෘකාව පිළිබඳව කතා කරපු මාතෘකාව පිළිබඳව අපේ පින්නන්ත අයර දිය හැකි අවවාදයක් කුමක්ද? ගෞරවනීය ලොකු සායන් වහන්ස සිල් මෑණියන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්නත්නි දැන් අපි මේ ලෝකයට ආවට පස්සේ මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම වගේ අපට අලුත් අත්දැකීම්. එතකොට ඕනෑම දෙයක් අපි පුරුදු කරනකොට ඒ පුරුදු කරන දේ අපිට සාමාන්‍ය දෙයක් බඩපත් වෙනවා. උදාහරණයක් විදිහට අපි දැන් පුංචි කාලේ අපේ අයියලා එහෙම බයිසිකලයක යනකොට අපිට ලොකුවට දැනුනේ ඒක. භයානක දෙයක් විදිහට දැනුණා. නමුත් අපි සමාරුවෙන් ඒක පොඩ පොඩ පුරුදු වෙලා හොඳට වාඩි වෙලා එන මට්ටමට ආවට පස්සේ බයිසිකල් යනවා කියන්නේ හරිම සරල දෙයක්. ඒක අපිට දැනෙනවා. අයියලක්ලා අකුරු ලියනකොට අපිට ලොකුවට පේනවා ඒක. හැබැයි අපි පොඩ පොඩ ඒක ඇසුරු කරනකොට අකුරු ලියනවා කියන එක රචනා ලියනවා කියන එක ඉතාම සරල දෙයක්. ඒ වගේමයි කෙනෙකුට මරණය දැනෙන්නේ. ලොකුවට දැනෙනවා ඒක. බය ඇති වෙනවා. තැති ගැනීම ඇති වෙනවා. ඇඬෙනවා. අසුබ කතා කියනවා. නේද ලොකු සංඝ කතා කරන්න දෙන්නේ සම්බන්ධව. නමුත් මරණ සතිය දැන් ලොකු සංඝාංශය දැන් දින දෙකක් තිස්සේ මේක වඩන හැටි දැන් කෙටියෙන් මේක මේ සංක්ෂිප්ත ලොකු සංඝාංශ සඳහන් කළා. ඒ විදිහට නිරන්තරයෙන්ම ඒ මරණ සති භාවනාව තුළ යෙදෙන කෙනාට මරණය සාමාන්‍ය දෙයක් වෙනවා. තමන්ගේ මරණය, දරුවන්ගේ මරණය, අම්මගේ මරණය, තාත්තගේ මරණය, ආදරය කරන අයගේ මරණය සාමාන්‍ය දෙයක් බඩපත් වෙනවා. මේකට හොඳම තැන තමයි ලොකු සායනංශ උරංග ජාතකේ. උරංග ජාතකයේ මහා බෝධිසත්වයන් වහන්සේයි තාත්තයි යනවා කුඹරට. ඒ භවයේ මහා බෝධිසත්වයන් වහන්සේ මුළු පවුලටම මරණ සති භාවනාව පුරුදු කරලා තියෙනවා. දැන් මේ ලොකුවට මුලදී දැනුණු මේ මරණත් දෙකීම ඒ කුඹරට යන කාලේ වෙනකොට තාත්තට මරණය සාමාන්‍ය දෙයක්. ඒ අම්මටත් ඒ මරණය සාමාන්‍ය දෙයක්. එපමණට මරණය මේ මරණ සතිය ඇසුරු කිරීමෙන් ලොකු තාන්නන් සාමාන්‍ය දෙයක් වඩපත් වෙලා ඉතින් පින්තුණුත් අහලා තියෙන්නේ ඒ තාත්තයි බෝධිසත්ව පුතයි කුඹරට ගියාට පස්සේ පුතාට නෑ ගහනවා. මෙයා ගැව්වට පස්සේ තාත්තා ගිහිල්ලා බැලුවා මරණයටපත් වෙලා සුදුසු දැනක පුතාගේ දේහය තැන්පත් කරලා එතනින් යන කෙනෙකුට කිව්වා මේ ගෙදරට පණිවිඩයක් දෙන්න සුදු වස්ත්‍රයකුයි එක දවල් කෑමෙකුයි අරගෙන එන්න කියලා. එතනින් ගන්න ලොකු දෙයක් තියෙනවා මේ ලොකු සාන්නාංශ ඒ තාත්තා පුතා මරුණ කියලා නොකා හිටියේ නෑ. නොකා හිටියෙත් නෑ මේ වැඩ නැවතුත් නෑ. වැඩ කරන ගමන් තමයි දැන් මේ කියන්නේ. එහෙමයි. එහෙම ලොකු සංස මේ පුතාගේ දෙයේ තියලා මේ නෝනයි يعني භාර්යාවයි ලේලියයි ඊළඟට දුවයි 16 එනකම් වැඩ. ඉතින් එතකොට මොකද බෝධිසත්ව පුතෙක් තාත්තෙකුට ඉන්නවා කියන්නේ ඒක ලොකු හැඟීමක් තාත්තෙකුට එන අවස්ථාවක්. ගුණවන්තකම හින්දා. නමුත් අර මරණයේ ස්වභාවය ගැන එක දිගට කළ මෙනෙහි කිරීම වගේක් හින්දා තාත්තට ඒක හරියම සරල වෙන්නීමක්. සංසාරේ නිරන්තරයෙන් ඉපදෙමින් මැරෙමින් වෙන්නෙමින් යන ස්වභාවයන් ඒ ජීවිතයේ අවනිශ්චිත ස්වභාවය පිළිබඳ කොච්චර පුහුණුවක් කරලා තිබ්බද කියනවා නම් ඒ පුතාගේ මරණය හරිම සරල අත්දැකීමක් බඩපත් වුණා. ඒකට අපිත් ලොකු සානංශන් ඔතෙන් තෙන්න ඕන. එතෙන්ට ඒව සඳහා තමයි මේ මරණ සති භාවනාව පුරුදු කරන්නේ. එතකොට මේ සම්බන්ධව සූත්‍ර පිටකේ විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙන අංගුත්තර නිකායේ මරණ සති සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි සූත්‍ර ධර්මයේදී සඳහන් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ අපිට මරණය ගැන ඇතිවෙන්න ඕන සිහිය කොහොම සිහියක්ද කියලා උපමාවලින්. එතන කියනවා ලොකු සාන්නන්ද තික්කම් මරණ සති කියලා වචනයක් තීක්ෂණ මරණ සතියක් තියෙන්න ඕන කියලා ශ්‍රාවකයන්ට. ඒ තීක්ෂණ මරණ සතිය ආශ්‍රය සෙවීමට උපකාර වෙන මරණ සතිය පිළිබඳ තමයි උපමානින් මේක විග්‍රහ වෙලා තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි ඔබ මරණ සතිය වඩනවාද කියලා. එතකොට කට්ටියම කියන එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා. ඊට පස්සේ එක එක්කෙනා කියන්න පටන් ගන්නවා මට මෙහෙමයි මගේ ජීවිතේ දැනෙන්නේ කියලා. එන මරණ සතිය වඩලා දැන් මෙයාලට ජීවිතේ දැනෙන්නේ නැහැටි. එක්කෙනෙක් කියනවා භාග්‍යතුන් වහන්සේ මට දැනෙන්නේ රැයක් දවාලක්වත් මට මගේ ජීවිතේ තිබුණොත් ඒ කියන්නේ රැයක් දවාලක් වගේ කාලයක් තමයි මට මගේ ජීවිතය ගැන විශ්වාසය තියෙන්නේ. ඒ කාලය තුලදී නමුත් මම කොහොම හරි මේ ධර්ම අවබෝධය කරනවා කියලා කෙනෙක් කියනවා. කියන්නේ එයාට ජීවිත අපේක්ෂාව තියෙනවා රැයකුයි දවාලකුයි ගෙවෙනකම් වගේ. ඊළඟට දෙවැන්න කියනවා භාගතුන් වහන්සේ මට හිතෙන්නේ එක දහවලකින් මේක අවසන් වෙයි කියලා මගේ ජීවිතේ. දෙවන්න කියනවා භාගතුන් වහන්සේ මේ දානේ වළඳන්නේ ඉවරනකන් ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න බෑ කියලා. පින්ඳ පාතේ වළඳනකන් ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න බෑ කියලා. හතරවෙනිය කියනවා භාගතුන් වහන්සේ එක බත් පිරක් උගුරෙන් ඇතුළට යනකන් මට මගේ එක්කෙනෙක් කියනවා බත් පිළු කිහිපයක් ආහාරයට ගන්නකම් මට මගේ ජීවිතේ ගැන විශ්වාසයක් නැහැ කියලා හතරවෙනියා. පස්වෙන්න කියනවා එකවත් පිටක් කුසට යන කන්නත් මට මගේ ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බෑ කියලා. හයවැන්න කියනවා භාගතුන් වහන්සේ එකවත් පිටක් නෙවෙයි ඉහළට ගත්ත හුස්ම පහළට හෙළනකම්වත් ජීවිතය ගැන මට විශ්වාසයක් නැහැ. ඒ සුත්තකින් මම උත්සාහ කරන්නේ ජීවිතය අනිශ්චිත ස්වභාවය තේරුම් අරගෙන ධර්ම අවබෝධයට කියලා. ඉතින් අන්න එතනදී බුදුරජාණන් වහන්සේ තීක්ෂණ මරණ සතියට තියුණු මරණ සතියට ලොකු සංඝංශ තෝරගත්තේ ආස්වාස ප්‍රස්වාසයේ සිද්ධ වෙන අතරේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා සිහිය තිබ්බ ශ්‍රාවකයාත් ඊළඟට ඒක බත් පිටක් කරකවම ජීවිතය ගැන ජීවිතේ පවතී කියලා විශ්වාස කරන්න බැරි ශ්‍රාවකයාත් මේ දෙන්නගේ මරණ සති දෙක බුදුරජාණන් වහන්සේ අගය කළා. ඒ දෙන අප්‍රමාදී දෙන්නේ කියලා විග්‍රහ කළා. බුද්ධ දේශනාවට අනුකූල ලොකු කරන්නාංශ ඒ සූත්‍රය තුල සඳහන් මේ තීක්ෂණ මරණ සති තමයි අපට උදාහරණ වශයෙන් ගන්න හොඳම තැන කියලා මට හිතෙනවා. ඔව් දැන් අපි මේ කාරණා ටික දැනගත්තා. දැන් මේ දැන ගැනීම සහ දැන් අපි ඒකයි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ සති සම්පදායනය ගැන කලින් කතා කරලා හිටියේ. මට ඕන උපකරණ ටික මම කලින් හදාගෙන හිටියා. කාටවත් නෑ බෑ කියන්න බැරි වෙන්න. දැන් මේ අපි පොඩි සායනාංශිකෙන් අසා දැනගත්ත මේ කාරණාටික සූත්‍ර පිටකයට අනුව ඒ තමයි අපි දැන් දැන ඇති කරගත්ත නුවණ. ඒ කියන්නේ තීක්ෂණ මරණ අපි ඒ පිළිබඳ මෙන්න මේ විදිහට වෙන්න ඕනේ කියලා. එතකොට ඒ පිළිබඳ දැනගත්තාම ඔක්කොම හරිද? ඒ පිළිබඳ දැනගත්තාම ඔක්කොම හරිද? නෑ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසය කියන තැනේදීත් ඒ ඊළඟට සිද්ධ වෙන ආස්වාස ප්‍රාස්වාසය ගැන මට මොන හරි කාරණාවක් උඩ හිතන්න උනොත් ඒත් එක්ක මට මරණය මතක් මරණයත් ඒත් එක්ක මිස වෙලා මතක් වෙන්න ඕනේ. ඊළඟට ගිරින්ද තියෙන බත් පිඩ ගැන මට යම් විදියකින් මතක් වුණා. ඒකත් එක්ක මරණය කියන සිහිය එන්න ඕනේ. දැන් අපි කෙනෙක් දිහා බලපුවාම මම මෙහෙම කිව්වොත් මේ පිළිබඳ මොකක්ද හිතන්නේ කියලා සාකච්ඡා කරමු. යම් තැනක තියෙනවා දැන් මේ යම් තැනක කුමක් හෝ වස්තුවක් තියෙනවා නම් අපි හිතමුකෝ පුද්ගලයෙක් ඉන්නවා කියලා කෙනෙකුට එයාගේ හැම පිළිබඳව අදහසක් වෙන්න පුළුවන්. කෙනෙකුට අඳගෙන ඇඳුම පිළිබඳව අදහසක් වෙන්න පුළුවන්. කෙනෙකුට එයාගේ රැකියාව පිළිබඳව අදහසක් වෙන්න පුළුවන්. කෙනෙකුට එයාගේ අතීත ක්‍රියාවන් පිළිබඳව අදහසක් වෙන්න පුළුවන්. එකම වස්තුව කෙරෙහි එක එක්කෙනාට එන්නේ විවිධ අදහස්. එකම වස්තුවේ තියෙන සියලුම ලක්ෂණ ඔක්කොම ඇත්ත කියන්නකෝ. ඒ ඔක්කොම එතන තියෙන දේවල්, ඒ තියෙන දේවල් වලින් එක එක්කෙනාට එක එක්කෙනාට එන්නේ එක එක අදහස්. වැඩියෙන් එයාගේ රැකියාව ගැන එයාගේ අධ්‍යාපනය ගැන අදහස් වෙන්නේ අධ්‍යාපනය ගැන උනන්දු තියෙන අයට. ඒකට හොඳ උදාහරණයක් එකම අපි හිතමු එක දේශපාලනඥයෙක් ඉන්න එයා ක්‍රීඩකයෙක් එයා සංගීතඥයෙක් එයා තවත් මොන එයා මොනවා තවත් ඒ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවකට සම්බන්ධ කෙනෙක් දේශපාලනයත් කරනවා ඒ පුද්ගලයා දිහා දේශපාලනය පිළිබඳ උනන්දුව තියෙන අයට එයාව වෙන්නේ දේශපාලනඥයෙක් විදිහට සංගීතයට උනන්දුව තියෙන මිනිස්සු කියලා දැක්ක ගමන් එයාට මතක් වෙන එයා කියපු සින්දු ඒ වගේ ඒවා ක්‍රීඩාවට උනන්දුව තියෙන කෙනෙක් ගත්තොත් එහෙම එයා මත එයාට මතක් වෙන්නේ ක්‍රීඩාවට. එතකොට අර ආසන්න දවස ආසන්න සතිය ගැන යම් අදහසක් එනකොටම මේ මරණය මරණයත් ඕක තුල තියෙනවා කියන එක මතක් වෙන්නේ නැත්තේ ඒ පිළිබඳ උනන්දුවක් නැති හින්දා. ඒතර මරණ සතිය වැඩෙන කෙනාට ඔය කියන தත්ත්වයන් වලට ක්‍රමානුකූලව පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක දැන් තේරෙනවද? ඒ කියන්නේ මේ දැනගත්ත නිවන පිළිබඳව අපි ඔය කරපු විදිහට නැවත නැවත නැවත නැවත මරණ සතිය වඩන කෙනාට මූලික වශයෙන් මෙයාට අඩුම ගානේ අවුරුද්දක කාලයක් ගැනවත් මෙනෙහි කරනකොට මරණය ගැන මතක් වෙන්න ඕනේ. ඒත් අවුරුද්දක සැලසුම් හදනකොට අපි අපිට මරණය ගැන මතක් වෙනවද? අවුරුද්දක් යන සැලසුම් හදනවා අපි. ඒ සැලසුමත් එක්ක මං මරණ සතිය වඩලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඒකත් එක්ක නැරෙන්නත් පුළුවන් කියලා මතක් වෙන්න ඕනේ. ඒක නේද නිවැරදි දේ. මේ සඳහා නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම සිද්ධ කළ යුතු වෙනවා. නැවත නැවත මෙනෙහි කිරීම සිද්ධ කළ යුතු වෙනවා. එතකොට ඒවා බලහත්කාරයෙන් අරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේකෙදි අපි දකින දේ තමයි මේ මේ කාලීනව මේ මිනිස්සු හිතනවා මේ වගේ මේ භාවනාවල් හරි බොහොම පහත් දේවල් වැඩක් නැති දේවල් තේරුමක් නැති දේවල් කියලා. වැඩක් නැති දේවල්, තේරුමක් නැති දේවල් කියලා හිතන මරණ සතිය වගේ භාවනාව. අන්න ඒ පිළිබඳව ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රයෝජනය කොච්චර ප්‍රයෝජනයක් තියෙනවද කියන එක අපිට හොඳට තේරෙන්න ඕනේ. විශේෂයෙන්ම අපේ බැඳීම් අඩු වෙන්න හේතුවක් වෙනවා සහ සසර කලකිරීම පිළිබඳ සංස්කාරයන් කෙරෙහි කලකිරීම පිළිබඳව ඒ කියන්නේ මොන දේ තිබුණත් වැඩක් නැහැ. එතකොට මේකත් එක්ක මොන දේ තිබුණත් වැඩක් නැහැ කිව්වහම මේ අපේ ලෞකික ජීවිතේට බාධා වෙනවද නැද්ද කියන එක ගැනත් අපි සාකච්ඡා කරා. එහෙම වෙන්නේ නැහැ අප්‍රමාදයට හේතු වෙන මේක වැඩිපුර. ඒතකොට තද බැඳීම් තණ්හාව කියන එක අයින් වෙන්න හේතුවක් වෙනවා. මේ ගැන තමයි අපි දැන් ඔය දැන් ඇති කරගත්ත නුවණ සිහියක් බවට පත් වෙන විදිහට තීක්ෂණ තීක්ෂණ මරණ සතිය කියලා කියන්නේ එතකොට ඒ සිහිය නිබඳව ඒ හැම ශරණයකම අපේ මනසේ නැగిලෙන්න ඕන. මේ සඳහා මෙනෙහි කිරීම තමයි සිද්ධ කළ යුත්තේ එක විනාඩියකදී පවා ඇති වෙන්න පුළුවන් මේ මරණය කියන එක ගැන. එහා සම්බන්ධව තව මොනවද දැනෙන්නේ? එහෙමයි. මොකද සන්නස මේ දැන් අපි මේ ලෝක ජීවිතෙදී ඕනෑම යහපත් හෝ යහපත් හෝ හැඟීමක් හිතේ නැවත නැවත පැන නගින්න අපි දන්නවා ඒක නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදිහට අම්මා කෙනෙකුට දරුවෝ ගත්තට පස්සේ හරි ඉස්සෙල්ලාම අම්මා කෙනෙක් වුණා කියලා දැනගත්ත දවස් ඉඳලා ඒ දරුවා ගැන උත්සාහයෙන් මතක් කරනවා. මෙහෙම පුතේ මෙහෙම පුතෙක් වෙන්නේ නැති, දුවෙක් වෙන්නේ නැති, මේ මේ විදිහට දරුවා ගැන මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට දරුවා ගැන නිරන්තරයෙන් මෙහෙම මෙනෙහි කරන්න පටන් ගත්තට පස්සේ උත්සාහයෙන් කාලයක් ගියාට පස්සේ අම්මට හැමතිස්සෙම හැම මොහොතකම දරුවා කාලයක් ගියාට පස්සේ අවුරුදු කිහිපයක් ගියාට පස්සේ දරුවා හැම මොහොතේම ළඟ ඉන්නෝ වගේම දැනෙන මට්ටමේ මානසිකත්වය ඇති වෙනවා. ඒකට හේතුව දිගු කාලයක් තිස්සේ ඒකල මෙනෙහි කිරීම. ආදරය කරන කෙනෙකුට එහෙමයි. තමයි අමුකට ආදරය කරනවා නම් එයා ගැන නැවත නැවත නැවත නැවත මෙනෙහි කළොත් කාලයක් ගියාට පස්සේ එයාට කෑම කනකොටත් මතක් වෙනවා. එනුමක් ගන්න ගියත් මතක් වෙනවා. ඒ වගේ දැන් බණහන්නාවත් සමහරට එහෙම මතක් වෙන්න පුළුවන් බණහන තැන හිටියනම් කියලා. ඒ වගේ අපි අර තියනවා යමෙක් හෝ යමක් ගැන නිරන්තර මෙනෙහි කිරීමක් සිද්ධ කළොත් උත්සාහයෙන් කාලයක් ගියාට පස්සේ ඒක નિરાයාසයෙන්ම නැවත නැවත හිතේ නැගෙනවා. අන්න එතෙන්ද නැගෙන මත්තමට ගැනීම තමයි ලොකු සාන්නාංශ මෙච්චර වෙලා විස්තර කළේ. નિરાයාසයෙන් මරණ සතිය නැගෙන්න ඕන හිතේ. ඒ සඳහා මුලින් ඒක හිතෙහි මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. කාලයක් ගියාට පස්සේ ඒක નિરાයාසයෙන් නැගෙන්න පටන් ගන්නවා. දැන් ලොකු සාන්න සමහර අය කරන්නේ මේක ඊටාම කෙටි කාලයක් කරලා අතහරිනවා. මරණ සතිය. එතකොට මේ අර નિરાයාසයෙන් නැගෙන මට්ටමට ගන්න අමාරුයි. දැන් බුදුන් වහන්සේ බලාපොරොත්තුනේ අර එක හුස්මක් ඉහළට පහළට හෙළනතරෙත් මරණය මතක් වෙන මට්ටමේ ගැඹුරු තීක්ෂණ මරණය පිළිබඳ සිහියක් නම් ඒ සඳහා අපි කරන්න ඕනේ ඒ මරණ සතියට ඒ මරණ එවන් වූ හැඟීමක් එන මට්ටමට එන විදියට අදාළ මෙනෙහි කිරීම පැවැත්වීම. අන්න ඒ සඳහා තමාර විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ ලොකු සංඝ සඳහන් කරලා තියෙනවා මේ මරණය වදකෙක් විදිහට දකින්න කියලා. ඒ කියන්නේ තමන්ගේ පිටිපස්සේ අර අමෝරාගත්ත කඩුවක් තියාගත්ත පුරුෂයෙක් ඉන්න කොයි වෙලේ හරි ගහන්න. අපි ඉතින් බේරි බේරි ඉන්න ඉඩක් ලද මොහොතේ මෙයා ගහනවා. ඒ වගේ මරණය දකින්න කියනවා. ඒ වගේ මේ මරණය කියන්නේ ඕනෑම ඉහළ තලයේ ඉන්න ඕනෑම කෙනෙකුට උනත් පොදු ධර්මතාවයක්. උදාහරණයක් වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ කය බිඳල යනවා. රහතන් වහන්සේලාගේ කය බිඳල යනවා. ඒ වගේ රාජරාජාදී අමාත්‍යවරුන්ගේ මහා යෝධයන් වගේ ඇත්තන්ගේ කියන්නේ ඒ වගේ මහා චරිතවලත් කය බිඳී යෑම සිද්ධ වෙනවා නම් මේ පුංචි මං ගැන කවර කතාවද? ඒ වගේ ජීවිතයේ අර මරණය පිළිබඳ හැඟීම් වෙන විදියට අදාළ මානසිකාර පවත්වනකොට කාලයක් යනකොට එයාගේ හිතෙහි යෙදෙන්න පටන් ගන්නවා මරණ සංඥාව. සාමාන්‍ය ජීවිතේ. ඒ කියන්නේ එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි හැමදේම සකස් කරනවා. ගෙවල් හදනවා. මිදුල හදනවා. ඇඳුම් හදනවා. මූණ හදනවා. එහෙනම් හැම එකක්ම Tamanට අවශ්‍ය විදිහට සකස් කරනවා. ඒ කියන්නේ ගැළපෙන විදිහට හදනවා. මේ පොඩි කාලේ ඉඳන් අපි ඔක්කොම හදපු අපිට වටිනම දේ හදන්න අමතක නැහැ. ඒ ජීවිතේ වටිනම දේ හදන්න අමතක වෙනවා. ඒක හැදුවේ ඔකෙන් ගම්ම්‍ය වෙන ලොකු කාරණාවක් හරි අපි කලබල විය යුතු කාරණාවක් ඒක. මේ ඒ කියන්නේ ඔක්කොම හැදුවා නිවැරදි විදිහට වැඩ කරන විදිහට මනස කියන උපකරණය හැදුවේ නැහැ. ඒකින්ද අදාළ ලෝභ දේශ මොහ අඩුවන සැනසීමක් ඇති වෙන කාර්යක්ෂමතාව වැඩි වෙන මේ සිතුවිලි උපද්දවා ගන්න මේ වගේ මෙනෙහි කිරීම කරලා ඒවා උපදින්නේ නැති එකයි ඒ අදාළ තැනදී ප්‍රශ්නේ තියෙන්නේ. මරණය ගැන දන්නවා. ඔකට මම හැමදාම කියන්නේ මේ පොඩි පැන්නස යුද්ධෙට නැති කඩුව කොස් කොටන්දර කියන උපකරණය. ඒ කියන්නේ ඒ ඒ ඒ පිරුල මතක තියාගන්න කියලා. එහෙමයි. කඩුව ගැන නෙමෙයි අපිට තියෙන යුද්ධය තමයි කෙලෙස් යුද්ධය. අපිට තියෙන කඩුව තමයි සිහිය. එතකොට ඉතින් යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නේ. ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් ඉස්මතු වෙලා එන වෙලාවට ඒවා යටපත් කරන්න අවශ්‍ය කරන කුසල ශක්තිය වර්ධනය වෙන නැත්නම් ගැටලුවක් වෙනවා. ඉතින් අර සඳහන් කළා වගේ මේ පිළිබඳව තියෙනවා ဒုတိ ය මරණ සති සූත්‍රය. අංගුත්තර නිකායෙම තියෙන ද්විතීය මරණ සතිය සූත්‍රයේත් මම දැක්කා තියෙනවා මේ භික්ෂුව මෙනෙහි කරන්න ඕන කියලා මම මේ ආකාරයට මේ මේ භ්‍රමචාර ජීවිතය ගෙනගෙන යනකොට එන සර්පෙක් හරි දෂ්ට කරලා මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් මම ගන්න ආහාරය මේ යම් විදිහකින් අපත්‍ය දෙයක් වෙලා මට මේ මගේ මේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ආදි වශයෙන් මේ ආසන්නයේදී මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ගෝනස් එක්ක කාලා හරි කමක් නැහැ මැරෙන්න පුළුවන්. සර්පෙක් කාලා හරි වෙනවා. දැන් අරන් එන විසුට තියෙන අවස්ථාන ඒවා. ඒ වගේම ඒතර Tamanට අදාළව දැන් මේ කාලේ ගත්තොත් එහෙම ඕකට සමාන්තරව ගත්තොත් මේ වාහනයකට රටවලා මැරෙන්න පුළුවන් කියන එක හොඳටම හොඳටම ඉහළ තැනක තියෙනවා මේ සාමාන්‍ය මනුස්සයෙක්ට. මම ඒක මෙනෙහි කරන්න කියලා තියෙනවා මේ ဒုတိ ය මරණ සති කියන සූත්‍රයේදී. ඒක මෙනෙහි කරන්න කියලා තියෙනවා. ඒක මෙනෙහි කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ වගේම මේ මගේ මම ගත්ත ආහාරය හින්දා නැත්තම් සේම කිපීමෙන් පිත කිපීමෙන් මගේ මරණය ඉතින් ඒ වගේ දේවල් මෙනෙහි කරන්න කියනවා. මේ වගේ මෙනෙහි කරන කෙනාට මේ මරණ සතිය කල්පනා වෙනවා මම බොහෝ ලාමක පාපයන් නැති කෙනෙක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය කෙනෙක් ගත්තොත් දරුවෙකුට තියෙන දැඩි බැඳීම ආදරය. නැත්නම් ගෙදරකට තියෙන ගෙදර ගැන තියෙන අවශ්‍යතාවය. දැන් අපි ගත්තොත් අපිට පන්සලකට නැත්නම් වෙනත් දෙයකට ජීවරයකට හෝ ආහාරයකට හෝ තියෙන ගිජුකම. ඒවක ලාමක පාපී වූ ඒවා ලාමක පව්. මේ ධර්මයත් එක්ක ගත්තොත් එහෙම. එතකොට මේ වගේ අර වගේ හේතුවක් හින්දා මේ ලාමක පාප ධර්මයන් තාම මට ප්‍රහීන වෙලා නෑ. අත්හීන වෙලා තියෙන මේ ලාමක පාප ධර්මයන් නිසාවෙන් මට අද රාත්‍රියේදී මේ මරණය සිද්ධ වුණා. ලොකු අනතුරක් සිද්ධ වෙනවා. ලොකු අනතුරක් සිද්ධ මම නිකමට අහනවා ඊයේ දවසේ මගේ මරණය ආසන්නයේදී සිද්ධ වෙයි මං ඉක්මනට මේ ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ කියලා එහෙම මතක් වුණාද දන්නේ නේද? ඊයේ සතියේ මතක් වුණාද ඒ සඳහා අපි ලෑස්ති වුණාද කියලා තමන්ගේ හිතෙන් අහන්න ඕනේ. මේ ධර්ම ශ්‍රවණය කරන ඔක්කොම අහන්න මොකද මේකේ හරි මහා භයානකමක් තියෙනවා. කිසිම කෙනෙක් නැහැ අපිට මේ ජීවිතයේදී පරිපූර්ණ වශයෙන් පිහිට වෙනවා. අපිට පිහිටට කියලා ඔය කිව්වට ඇතුලෙන් ඇතිවෙන පීඩාකාරී සියලු හැඟීම් පුළුවන් හැටියට විසඳගන්න අපි තනියම. මම වෙලාවට අහනවා කට්ටිය ඇයි ඉතින් ඔය කියන්නේ නැත්නම් හිතවල තියෙන දේ කට්ටියට කියන්නේ නැත්තේ කියලා. ඒකට ඔක්කොමලා කියන්නේ කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. එහෙනම් අපි තනියම ජීවත් වෙන අය. තනියම ඉපදිලා තනියම ජීවත් වෙලා තනියම මැරිලා යන අය. ඉතින් ඒ තනියම ඉන්න අපි මේ අනිත් හරියට දුක් විඳිනවා. වැඩියෙන් දුක් විඳින්නේ අනුන් හින්දා. දරුවෝ හින්දා, දෙමව්පියෝ හින්දා. මේ තනියම ජීවත් වෙනවා කිව්වට දුක් විඳින අනිත් අය හින්දා. හැබැයි ඉතින් මෙහෙම දුක් විඳලා දුක් විඳලා අන්තිම මොහොතේදී අන්තිම මොහොත වෙනකන් Tamanට අවශ්‍ය දේ කරගත්තේ නැත්නම් මේ ලොකු අනතුරක. තනියම තනියම මුණ දෙන්න අන්තිමට හරකෙක් වෙලා බල්ලෙක් වෙලා ඌරෙක් වෙලා නරියෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදුනහම වචනය කතා කරන්න පුළුවන්. කනේ ඉන්න කිරින්තුල්ලවත් ගලව ගන්න පුළුවන් කමක් නැහැ අඩුම ගානේ අතක්වත් නැහැ හරියට. කුරෙන් ගලවන්න පුළුවන්ද? කනේ කන කිරින්තුලා ගලවන්න කාටවත් කියන්නත් බෑ. ගලව ගන්නත් බෑ. කොහොම වේදනාවක් කොහොම දුකක් විඳිනවද? එහෙනම් ඕවා මතක් වෙන්න ඕනේ. මේ මේ පාපී අකුසල ධර්මයන් අයින් කරන්න ඕනේ කියලා. ඉතින් බුදුජානක දේශනා කරන්නේ මේ ගැන මේ විදිහට මෙනෙහි කරන කෙනාට මේ පිළිබඳ බය උපදිනවා. මේ පිළිබඳව මාව මහා අනතුරකට වැටෙයි කියලා සිහිය උපදිනවා. ඇත්තටම සංසාර සිහිය උපදින්න හේතු වෙනවා හේතු වෙනවා නේද පොඩිසන්නහ දැන් අපි ඉන්නකොට අපිට මරණය මතක් වෙන්නේ ඊළඟ භවය මතක් වෙන්නේ ඊළඟ භවය සාර්ථක කරගන්න ඕන ක්‍රමේ මතක් වෙන්නේ මේ මතක් නොවීම නිසාවෙන් අපිට ඊළඟ භවය සාර්ථක කරගන්න දේ ගැන කිසිම ආකාරයක අදහසක් නැහැ නමුත් මරණ සතිය තියෙන කෙනාට මොකද ඊළඟ භවයේ මේ වායෙන් වෙන්වීමත් ඊළඟ භවයේ ආරම්භයත් කියන තැන තියෙන සිද්ධියනේ මරණය. එතකොට මතක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේදී එතකොට මේ වික්ෂුව සිංහේ ලාමකෝ අකුසල ධර්මයන් දුරු කරන්න බලවත් කැමැත්තක් උපදිනවා කියලා වික්ෂුවට මරණ සතිය වඩන කෙනාට. බලවත් කැමැත්තක් උපදිනවා කියන බලවත් උත්සාහයක් උපදිනවා කියන මහත් උත්සාහයක් පසු නොබැසීමක් ඇති වෙනවා කියලා. පසුබැසීම් නැහැ. ඇයි මාව කියන්නේ සසර බය මෙනෙහි කරන්න ඕනේ. කියන්නේ සසර බය මෙනෙහි කරපු කෙනා සසර බය දන්න කෙනාට මරණ සතිය වඩනකොට තමයි අප්‍රමාදී බව අප්‍රමාදී බව ඇති වෙන යාට ඉක්මනට ඉක්මනට දැන් අපි ඔකට හොඳම උදාහරණයක් තමයි විභාගයකට කිට්ටු වෙනකොටනේ හදිස්සිය වැඩි වෙන්නේ ඔක්කොම නේද විභාගයකට මාසෙකදී හිතෙනවා මට තව මාසයක් තිබ්බනම් නේද මාස 3ක් තියෙදි හිතෙනවා මට තව මාස 3ක් තිබ්බනම් දන්නවා මම මේ විවාහය කරන්න හැටි කියලා. මාසෙකදී හිතෙන තව මාසයක් තිබ්බනම් දන්නවා කියලා. ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට එක දවසක් තියෙද්දි හිතෙනවා තව එක දවසක් තියෙද්දි ගණන් ගන්නවා මං කියලා. අන්තිමට පැයක් විතර ඉතුරු වෙලා තියෙද්දි පාඩම් කරන්න. එතකොට හිතෙන්නේ මොකද්ද? තව පැයක් තිබුණා මට ගොඩක් දේවල් කරගන්න තිබ්බා කියලා. ඔන්න ඕක හා සමානව කියනවා මැරෙන්න ගිහිල්ලා තේරෙනොත් එහෙම තව දවස් දෙකකින් මැරෙනවා කියලා අනිවාර්යෙන් හිතෙනවා. තව සතියක් තිබ්බනම් තව දවස් දෙකක් තිබ්බනම් තුනක් තිබ්බනම් දන්නවා මම භාවනා කරනවා කුසල් වඩනවා දැන් මට වෙලාවක් නැහැ ගොන්දරි දෙනවා මොකක්වත් නැහැ කියලා. පුළුවන් වෙලාවෙ කරන්නේ නැහැ. හැබැයි මරණ සතිය වඩන කෙනා කලින් ඒවා ඒවා සිද්ධ කරගන්නවා. එතකොට හරියට මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අර හිස ගිනිගත් එක්කෝ වස්තයට ගිනිගත් කෙනෙක්. ඔය විදිහට මරණ සතිය වඩන කෙනා තමයි මරණ සතිය වඩන කෙනා තමයි හිස ගිනිගත් එක්කෝ වස්තයට ගිනිගත් එක්කෝ ඒ ගින්න නිවා ගන්න තියෙන බලවත් කැමැත්තක් උත්සාහයක් නොකසබැසින් කියන්නේ පසුනබසින වීරයක් තියෙනවද අන්න ඒ වගේ එකක් ඇති වෙනවා කියලා මරණ සතිය වඩන කෙනාට කෙලස් දුරු කර ගැනීම සඳහා දැනට එහෙනම් කෙලස් දුරු කර ගැනීම සඳහා මගේ පැත්තෙන් ඇති වෙලා තියෙන උත්සාහය මදිනම් ဒုတိ ය මරණ සති සූත්‍රයට අනුව අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මේ වගේ තමන්ගේ කෙලෙස් ධර්ම දුරු කර ගැනීම සඳහා අර පොඩිසන්නාංශ කිව්වා වගේ හිතෙන් එන්නේ නැත්නම් අපේ හිත හදීම සඳහා අර පළවෙනි මරණ සතිය වගේ දේ දෙවෙනි ද්විතීයි මරණ සතිය සූත්‍රයේදී ඒ සීය හැදීම මොකද හදන්නේ අප්‍රමාදී බව ඇති වෙන්න. ප්‍රමාද වෙන්නේ නැතුව ඉක්මනින් කටයුතු කරගන්න. සත්‍ය බය උපද්දවා ගන්න. එහෙනම් අපි මනස සකස් කරන්න ඕනේ හැම වෙලේම. මේ අපි හැම වෙලේම පිළිසනන මට මෙහෙම අදහස් එන්නේ නැහනේ. මට මෙහෙම අදහස් එන්නේ නැහනේ. ඒතකොට මරණ සතිය වඩපු අයට මේ දින දෙකේදී පසුගිය දින දෙකේදී දැන් ටිකක් හරි එහෙම අදහස් තියනවා. එහෙම හැඟීම් තියනවා කෙනෙක් හිතනවා මේ මේක මේ තේරුමක් නැහැ මම මරණය ගැන මොකට මෙනෙහි කර කර ඉන්නවද කවදා හරි මරණවල තියෙන ඔන්න ඔය ඉන්නවා කියලා. සමහර එහෙම අර්ථයක් වුණා මේක. ඊට වැඩිය එහා ගිය ලොකු ගැඹුරු ගැඹුරු වැඩ පිළිවෙලක් තමයි මේ මරණ සතිය කියලා කියන්නේ. එතකොට වීරිය උපදවා ගන්න ලොකු හේතුවක් බවට පත් වෙනවා. එතන කවුරුත් දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ මේක මම තව විදිහට අරගෙන යනවා කියලා. එතකොට මේ වීරියකදීම මරණය ගැන තවත් මේ පිළිබඳ මේ කමටහන පිළිබඳව පොඩි සම්මාසත් සාකච්ඡා කළ යුතු දේවල් විදිහට දැනෙන්නේ දැන් අපි දැන් කාරණා දෙකක් සාකච්ඡා කරගත්තා එකක් තමයි අපි මේක නැවත නැවත නැවත මෙහෙ කරන්න ඕන කියලා. අනිත් එක තමයි අපිට ලැබෙන ලොකුම ලාභය තමයි මේ අප්‍රමාදී බව සහ සසර බය ඇතිවීම පිළිබඳව කියලා. එතකොට මේ පිළිබඳව තවත් කාරණාවක් ඉස්මතු කරනවා නම් කොයි වගේ කාරණාවක්ද පිළිපදින්නේ ලොකුසාන්නාංශ මේ ලොකුසාන්නාංශයේ අකුසල් ගැන කියන්නේ මට පුද්ද දේශනාවක් මතක් වුණා තරන්ත කියලා සූත්‍රයක් තියෙනවා ලොකුසාන්නාංශ ඒක තියෙනවා දැන් වාඩි වෙලා ඉන්නකොට යම් කෙනෙකුට කෙලෙස් හට ගන්නවා කාමසන්දයක් හරි ව්‍යාපාදයක් හරි තීන විද්‍යාවක් හරි. බුදුන් වහන්සේ සූත්‍රය දේශනා කරන නැගිටින්නට කලින් එන්නේ අකුසලයේ ප්‍රහාණය කරගෙන නැගිටින්න කියනවා. කෙනෙක් කොන්න ඇවිදින ඉරවුවක ඉන්නවා. ඇවිදින ඉරියව්ව තුළදී කෙනෙකුට මොනවා හරි ක්ලේශ ධර්මයක් උපදිනවා. ඒක වාඩි වෙන ඉරියව්වට අරන් යන්න එපා කියනවා. කෙනෙක් ඇලවෙලා ඉන්න යම් කිසි මොහොතක ඇලවෙලා ඉන්නකොට යම් කිසි පාපී ක්ලේශ ධර්මයක් හටගත්තොත් ඒක ඊළඟ ඉරියව්වට අරගෙන යන්න එපා කියනවා. ඒ වගේ අපි හැමතිස්සෙම හිතන්න ඕන ඇයි බුදුරජාණන් වහන්සේ මෙච්චර ක්ලේශයන් එක ඉරියව්වකින් අනිත් ඉරියව්වටවත් අරගෙන යන්න එපා කියලා අපට අවවාද කළේ කියලා. එපමණට ලොකු සංඝාංශ ක්ලේශයන්ගේ භයානකමක් තියෙනවා සහ දැන් නම් අපිට මේ සාමාන්‍ය විදිහට ගත්තොත් දැන් අකුසල් හටගත්තට පස්සේ දැන් සමහර ඇත්තන්ට අකුසල් දුරු කරගන්න පැය ගණන් යනවා. සමහර ක්ලේශ දුරු කරගන්න දවස් ගණන යනවා සමහර අයට සති ගණන යනවා දැන් මරණ සතිය වඩන කෙනාට හැමතිස්සෙම හිතනවා දැන් කොයි වෙලේ මරණය සිද්ධ වෙයිද දන්නේ ඒ කියන්නේ මම මේ ජීවිතයේ අනියතභාවය ගැන හිතමින් හිත පිරිසුදු කරගත්තේ නැත්නම් මරණාසන්න මොහොතේ උපදින කෙලෙස් ධර්මයේ දුරු කරගන්න පැය ගණන් අපිට ලැබෙන්නේ නැහැ ලොකු සයන්නා. ඒ බය යටෙනවා. ඒ කියන්නේ මේ මේ මරණ සතිය වැඩිවීමෙන් අප්‍රමාදී බව ඇති වෙලා අර අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ප්‍රතිදර්ශනාට යොමු වෙලා මගේ හිත ඉක්මනට පිරිසුදු කරගන්න ඕනේ මොකද ඊළඟ මොහොතේවත් විශ්වාස කරන්න බැරි මේ ජීවිතේ අක්ෂරයක් හටගත්තොත් මේ පවතින தත්ත්වය යටතේ මට දුරු කරගන්න බැරි වුණොත් ඔක්කොම ඉවරයි ලොකුසන්නකර ආදිත්‍ය පරියාය සූත්‍රයේ තියෙනවා අපි මට ඒක දැක්කම ඇත්තට කොච්චර භයානකද කියලා හිතුණා බුදුන් වහන්සේ දේශනා කළ යමෙක් ලෝභයෙන් හෝ දේශයෙන් මරණය සිද්ධ වුණොත් මරණාසන්න මොහොතේ එක්ක දැඩි ලෝභයක් හරි ගැටීමක් හරි ඉපදුනොත් එක්කම බලාපොරොත්තු වෙන්න කියනවා තිරිසන් ජීවිතේ. නැත්තම් උපසානසේ නිරේ කියලායි තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතනට වඩා මේ හරි භයානකයි මේ ක්ලේශයන්ගේ ස්වභාවය මරණ සතිය වඩන කෙනාට ජීවිතය අනියත බව පිළිබඳ ගැඹුරු සිහිය තියෙන කෙනා අර ဒုတိ ය මරණ සති සූත්‍රයේ වගේ නිරන්තරයෙන්ම රාත්‍රී නිින්දට යනකොට හිත දිහා බලනවා. ඊළඟ උදෑසන කාලේ හිත තියා බලනවා. හැවතිස්සේම හිත පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙලක ඉන්නවා. වරණ පුද්ගලිකව දැනෙන අදහසක් තමයි ලුකසාන්නාංශයේ සතර කමඨහම වල තියෙන මරණ සතිය කුසල ගංගාවක් උපාදනය කරන වැඩ පිළිවෙලක්. ඉතින් ගඟක් ගලන්න නම් ඇතුලෙන් මරණ සතිය වඩන්න ඕනේ කියන එකයි. ඉතින් මේවා මේ අපිට ලඝු කොට බහැර කරන්න බෑ මේ ඒකත් මතක් කරන්න ඕන සාකච්ඡාවකදී මේ වර්තමාන කාලේ පංච උපාදානස්කන්ධයේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් තමයි පටන් ගන්න යන්නේ. නමුත් ඒකට බැහැ ගන්න බෑ. මේ වගේ මූලික අතුලාන්ත පෙළඹවීමක් නැතුව අපි එක ඊයේ සාකච්ඡා කරා පංච උපාදානස්කන්ධය නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අත්දකින්න මේ සිත ඒකාග්‍ර කරගන්න බෑ මේ වගේ මූලික අවශ්‍ය කරන මූලිකම නෙවෙයි බොහොම එහාට ගිය කාරණාවක් තමයි මරණ සතිය කියලා කියන්නේ. නැත්නම් නව තැනක මේක දේශනා කරන්න විදිහක් නැහැ මේ කායම් ප්‍රශ්නාසන. නම් ඒකෙන් මූල කරගත්තේ මරණය. ඊළඟට මම අවධානය යොමු කරනවා අපි සාකච්ඡා කරපු කමඨහන පිළිබඳව ඒකදී අපි ඇත්තටම මේ මූලික අපිට මේ ලෝකේ නැති වෙන එක ගැන තමයි මූලික සඳහන් කරේ. ඊට පස්සේ ඇහැ නැති වෙනවා. කන නැති. ඒක මම කිව්වා මේ අපිට ඉතින් කියන්න පුළුවන් ඒක දැන් ඒ කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා චුති කියලා. චවනතා භේදෝ කලේබරස්ස නික්කේපෝ මේ වගේ නොයෙකුත් ආකාරයේ මේක වේදෝ අන්තරස්දානං මච්චු මරණං කාලක්‍රියා කන්දානම් පාතු භාවෝ කන්දානම් බේදෝ කලේබරස නික්කේකෝ මේ විදිහට නොයෙකුත් ආකාරයෙන් මේ ටික තියෙන්නේ දුක්ඛ සත්‍ය කොටසේ එතකොට මේ මරණය ගැන අර්ථ දක්වලා තියෙන විදිහ මේ මේ ශරීරයෙන් නික්මව යම් කිසි විඳීමක් එතකොට යම් කිසි චුත වීමක් වෙන්වීමක් විඳීමක් අතුරුදහන් වීමක් ඊළඟට කාලක්‍රියාවක් මේ විදිහට දැන් දැන් අපි මේක කටපාඩම් කරගෙන ඉන්න පුළුවන්. දැන් මේ ගැන මෙනෙහි කර යුතු තියෙනවා. මොකද මේක තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. මහා සතිපට්ඨාන සූත්‍රයේම තියෙන්නේ සිහිය පිහිටවා ගැනීමටයි. ඒක ධම්මානුපස්සනාව කියලා කියන්නේ හිතේ උපදින්නා වූ මේ ධර්මයන් පිළිබඳව හිතේ උපදින සංස්කාරයන්, චේතනාවන් පිළිබඳව නැත්නම් සංඥා සංකාරයන් පිළිබඳව කරන අනුපස්සනාව. එතකොට මම බලන්න ඕනේ එහෙමනම් මරණ සතිය ධම්මානුපස්සනාවේ තියෙනවා නම් මගේ ළඟ මේ මේ වගේ ධර්මතා මේ ඇහැ බිඳිලා යන බව කන බිඳිලා යන බව නැත්නම් මේ ශරීරයෙන් නික්මිලා යන බව චුත වෙන බව කාලක්‍රියා කරන බව මේකෙන් අයින් වෙන බව Tamanට සිහියක් විදිහට එන්න ඕන කියන එකයි මේක තේරුම. එතකොට අපි ඇහැ නැති වෙනවා ඇහැ නැති වෙනවා කියකී ඉන්න පුළුවන්. නමුත් ඒක ආශ්‍රය කරන්න ඕනේ. අපිට ඊළඟට මේකෙම තියෙන කමතහනෙම තියෙන එක තැනක් තමයි ඉති අජ්ජත්තං වා කාය කායන් පස්සේ ඉහෙරති බහිද්ධා වා කාය කායන් පස්සේ ඉහෙරති. දැන් මගේ මේ ආයතනයන් නැති වෙලා යනවා නම් ඒ ආයතනයන් නැති වෙලා යනකොට ඇහැ නැති වෙනවා කියන එකයි. එහෙනම් භාවනා කරන කෙනා තාත්විකව තමන්ගේ ඇසෙහි තමන්ගේ ඇසේ ක්‍රියාකාරීත්වය කෙරෙහි හිත මේ මං කියන්නේ ඇස් දෙක පියාගෙන ඉන්න කෙනා ඕක උත්තර අමාරුවෙන් මං කියන්න ඕනේ ගෙලිමු කියන ඇස් දෙක ආය කවදාකවත් කරුම් නැත්තම් මොකද්ද ඇති වෙන හැඟීම කියලා නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියලා කන් දෙක සම්පූර්ණයෙන් ඇහෙන්නේ නැතුව ගියොත් මෙනෙහි කරන්න කියලා. එතකොට අතපය උස්ස ගන්න බැරි වෙනකොට කතා කරගන්න බැරි වෙනකොට අපි කලින් කතා කරා. ඒතරේක මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන ආකාරයකට තමයි අපි මෙනෙහි කරන්නේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ නැතුව අපේ අය සමහර වෙලාවට ඔය ඔය කියන කාරණා ටික ඔක්කොම කරපුවාම ඒ කරපු ඒවා ප්‍රතිඵලයක් විදිහට අපිට එන අදහස ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා. ඒ අදහස එන තුරු මේ කමතහන වර්ධනය කරගන්න ඕනේ. එහෙම අදහසක් එන තුරු ඔය ඔක්කොම කරන ජීවිතය අනියතයි මරණය නියතයි කියලා. එතකොට බොහෝ කරගන්න වැරද්ද විදිහට මම හුඟක් වෙලාට හඳුනනවා අර එන හැඟීම තියෙනවානේ කට්ටිය මේ සම්පූර්ණ මෙනෙහි කිරීම කරන්නේ නැතුව ජීවිතය නැතම වන්නේ නැත ජීවිතය නැතම වන්නේ නැත ජීවිතය නැතම වන්නේ නැත කියනවා. වචනේ ඔහේ කියාගෙන ගියා කියලා භාවනාවක් වැඩෙන්නේ නැහැ. භාවනාවක් කියන්නේ කුසල සිතක කුසල හැඟීමක වර්ධනය. ඒතර අර මෙනෙහි කිරීම ටික කරලා බලන්න ඕනේ කරලා බලන්න ඕනේ. මේ මෙනෙහි කිරීම කරලා බලනකොට මේ හැඟීම ප්‍රබල වෙලා ජීවිතය අනිත්‍ය ස්වභාවය මරණය නියත වශයෙන්ම සිද්ධ වෙන ස්වභාවය කියන ප්‍රබල හැඟීමක් උපදිනවා. ඒ ඉදීමත් එක්ක නැති වෙන්න හම්බුණා නම් ඇති පළක් නැහැ කියන මේ කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීමත් එක්ක තමයි අර මම කිව්ව බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්තන්ට යන්නේ. උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපිට මොකක් හරි කවුරු හරි කෙනෙක් යමක් දෙනවා බොහොම වටින දෙයක් දෙනවා. දීලා සතියින් අපව ගන්නවා. යාපහු යාම ඊටත් වැඩි වටින දෙයක් දෙනවා. ඊට පස්සේ ආය ආය සති දෙකකින් එක අපහව ගන්නවා. ඊටත් වැඩි වටින දෙයක් දෙනවා. ආය අපහව ගන්නවා. දැන් ආය ලොකු වටින දෙයක් දෙන්න આવුත් එහෙම අපි මොනවා කියද? අනේ අපිට නම් ඕක ඕනේ නෑ කියලා ගත්තත් අපි දන්නවා කොයි වෙලාවයි අපහව ගන්නවා කියලා. අපේ මුළු ජීවිතේටම ලැබිලා තියෙන සියලු දේ ආපහු ගැනීම සඳහාද නැද්ද? එහෙනම් ආපහු ඔක්කොම ආපහු ගැනීම සඳහා. ඒ ගැන අපිට මතක් වෙන්නේ නැත්තේ අපි තියෙන තියෙන මේ ඒ ගැන මෙනෙහි කරන්නේ නැති හින්දා. අර පොඩි හාමුදුරුවෝ කිව්වා වගේ නැවත නැවත මෙනෙහි කරොත් ඒක නැවත නැවත ඉස්සෙල්ලාම අමාරුවෙන් කරොත් පස්සේ දිගට මතක් වෙන්න පටන් ගන්නවා. ලෞකික ජීවිතයේදී ජීවත් වීම සඳහා මේ විදිහ මෙනෙහි කිරීමකදී ඇති වෙන්නේ ඇත්තටම අලාභයක්ද ලාභයක්ද කියලා අහුවොත් මොකද්ද දැන් ඒ කියන්නේ අපි සමහරවිට දැඩි ලෝභ වලින් පීඩිත වෙලා ලෞකික ජීවිතය ගෙවනවා. ගෙදර ගැන, ගියක් නැති කෙනෙක් ඒ ගැන, දරුවෙක් නැති කෙනෙක් ඒ ගැන, ප්‍රියවචන නැති කෙනෙක් ඒ ගැන, ඒ වගේ ලොකු පීඩිත අවස්ථාවක තමයි ඉන්නේ. එතකොට අපි දැන් අපි නිවන් නිවන් දැකීම පිළිබඳවම කතා කරලා ලෞකික ජීවිතයේදී මේ ගැන මෙනෙහි කිරීමෙන් ලැබෙන ලාභයක් පිළිබඳව යම් අදහසක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමයි මේ ලොකු සංහස මේ දැන් අපි හිතමු ගෙදරකින් අම්ම කෙනෙක් මේ වගේ හොඳට මරණ සතිය වඩනවා කියලා. දැන් මේ අම්මට හොඳ සිහියක් තියෙනවා. පවුලේ හැම කෙනෙක් ගැනම මේ يعني ඉහළ ගත්ත උස පහළට ගෙලන්න බැරි මොහොතේ මොහොත තුළ සමාගේ මරණය වෙන්නත් පුළුවන් එක්ක දරුවෙක්ගේ එහෙම දෙයක් වෙන්න පුළුවන් ස්වාමියාට ඒක වෙන්න පුළුවන් එහෙම සිහියක් තියෙන්නේ. ඉහළ ගත්ත උස පහළට හෙළන අතරේ මා හෝ අපි අපි අපි අතර කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන් කියලා සිහියක් තියෙනවා. ඒ වගේ සිහියක් තියෙන පැත්ත එක පැත්තකින් ලොකු සාන්නාංශර දැඩි ඇලීම් අඩු වෙනවා සහ ගැටීම්තුත් අඩු වෙන එක හේතුවක් වෙනවා. කියන්නේ දැන් අපේ ජීවිතවල අපි ගොඩාක් කරන දෙයක් තමයි අපිට දැන් යමෙක් සම්බන්ධව ගැටීම් ආවට පස්සේ අපි යාළට කරන යුතුයකම් ටික අයින් කරනවා. එහෙම දෙයක් තියෙනවා අපේ ජීවිතවල. යමෙක් සම්බන්ධව දැන් අමනාපයක් හටගත්තොත් මුකුත් කරන්න හොඳ නැහැ කියලා සියලු අර මේ යුතුයකම් දීවනා කපා දානවා. අපි හිතුව දැන් මරණ සත්‍ය නැති කෙනෙක් ලොකු සායනාංශ මේ අපි අපේ අම්මන තාත්තගේ පැත්තම ගත්තොත් දැන් එහෙම මරණ සත්‍ය නැති අම්ම කෙනෙක් තාත්ත කියපු වචනයකට කේන්තියෙන් හිතනවා මේ ඊට පස්සේ මම මෙයාට තේ ටිකක් අහදලා දෙන්නේ නැහැ කියලා එහෙම අදහසකට එනවා. එහෙම අදහසකට ඇවිල්ලා අපි හිතමු දැන් අද දවල් මේ වගේ ප්‍රශ්නයක් වෙලා දැන් මරණය පිළිබඳ සිහියක් නැහැ. හෙට උදේ වෙනකන් බොහෝ යුතුයකම් මගහරිනවා. අපි හිතමු හෙට ඒ තාත්තා වැඩට ගිහිල්ලා මරණයටපත් වුණා කියලා. එතකොට ආරම්භට කොච්චර පශ්චාත්තාවයක් ඇති වෙනවද? හරිද? හැබැයි යම මරණ සතිය වඩලා හිටියනම් මරණ සතිය වඩලා හිටියනම් මේ අපේ ලොක්සහන්හන්සේ අපිට ගොඩක් කියලා තියෙන දෙයක්. ඒ කියන්නේ කවදා හරි Tamanගේ අම්මා හෝ තාත්තා හෝ ඇසුරු කරන අය දරකොටයක් වෙලා ඉද්දී හිත නිදහස් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ චෝදනා රහිත අපිට කියලා තියෙන්නේ මේ ඒ නිහඬ මල නිසල මල කඳෙන් ගැන චෝදනාවලට අහු වෙන්න එපා කියලා. ඔහේ මට මෙහෙමයි කරේ කියලා වගේ නිකන්. එතකොට අන්න ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. මරණය ගැන සිහිය තියෙන කෙනා තමන්ගේ වෙන්න තියෙන යුතුයකම් ටික හරියටම කරන නේද පුසන්න. ඔව් දැන් ඇත්තටම අපි ඒක හරි තාත්විකව කතා කරනකොට එහෙම නේද දැන් මේ හුඟක් වෙලාවට අපිට දැනුණොත් අපෙන් අමනාපයක් වෙලා තිබ්බා කියන්නකො ඒ මූණේ මහා මේ දැන් අපි දැන් සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට කෙනෙක් එක්ක තරහ වුණාම අපිට දැන් ආයේ හදිස්සියම අපේ තරහ සම්පූර්ණයෙන් සංසිඳලා යාළු වෙන්න හිතෙනවා. එයා දිහා බලනකොට එයා මූණේ ළඟ ඉන්නවා දකිනවා. ඉතින් අපි මොනවා හරි කරලා විහිළුවක් කරලා අපි දැන් අවස්ථාවක් තියෙනවා අරයාගේ අර කලකිරීම හදන්න. නේද? නමුත් යම් විදිහකින් ඒ යමනාපයේ තියෙද්දී මැරුණොත් එයාගේ මලමිනියේ මූණ මම දැක්කොත් එහෙම මූණ සෞත්වයෙන් තමයි මේක වෙලා තියෙන්නේ කියලා මට ආයෙ අවස්ථාවක් නැහැ ඒක හදන්න. ඊට පස්සේ පෙළ ගැහි ගැහි පෙළ ගැහි ගැහි පෙළ ගැහි ගැහි පස්සත්තාව ටික ඔක්කොම එනවා. ඒකෙන් ගලන්න හරිම අමාරුයි. හදාගන්න අවස්ථාවක් නැති වෙනවා. කොයි වෙලාවෙ අපිට මරණ සතිය වර්ණ කෙනා දන්නවා හදාගන්න අවස්ථාව. ඒක හදාගන්න අවස්ථාවක් නැති වෙනවා කොයි වෙලාවෙ හරි කියලා. අතරෑයිල වෙනකන් කියන්න බෑ. එහෙනම් අපි කෙනෙක් එක්ක තරහ වෙලා රැයක් කෙලි වෙනකන් ඉඳීම හරි භයානකයි. පැයක් ඉඳීමත් හරි භයානකයි. ඒ කියන්නේ අපිට අපිට පස්සත්තාව වගේම අපේ මරණය සිද්ධ වුණොත් එතනත් ගැටලුවක් වෙනවා. ඉතින් මරණ සතිය වඩන කෙනාට මේක ඉතාම ප්‍රබලව ප්‍රබලව දැන කාරණාවක්. ඉතින් ඒකින්ද ප්‍රායෝගික ජීවිතයේදී අපිට අනිත්‍යකිට සැනසීමෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. බැඳීම් කියනවා අඩු වෙන හින්දා පුදුසන්නස් කිව්වා වගේ බැඳීම් කියනවා අඩු වෙනවා බලාපොරොත්තු අඩු වෙන හින්දා. ඊළඟට අපි ඒ කාරණාවත් මතක තියාගෙන මේ නිබඳව කළ යුතුයි කියන වචනේ මේ සාකච්ඡාවේදී ආවා ටික දවසක් කරලා මඟ හරිනවා කියලා. හුඟාක් අය මම හිතන්නේ හුඟාක් අයට වෙන්නේ යන්නේ ඒක. මොකක් හරි එක ධර්ම කරුණක් ප්‍රබල කරගත්තොත් එක ධර්ම කරුණක් දැන් උදාහරණයකට මෛත්‍රිය කියන එක ප්‍රබල නම් ඒක හිතක එයාගේ ප්‍රාණඝාත දත්තාය කාමිත්‍යාචාර මුසාවාද ආදී දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි යම් විදියකින් මරණ සතිය ප්‍රබල නම් ප්‍රාණඝාත දත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද ආදී සිද්ධ වෙන්නේ නැහැ. එයා එයා දනම මරණ කෙනෙක් කියලා. එහෙනම් මේ මේවා සිද්ධ කරමින් අත්දකින්න කියලා අපි මේ මතක් කරන්නේ හැම වෙලේම සමස්තයක් වශයෙන් අත්දකින්න මගේ මනස කොච්චර වෙනස් වෙනවද කියලා. අන්නේ වෙනස පිළිබඳ නිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් සිදු වෙන්න ඕනේ. අපේ අපි මෙනෙහි කරන ආකාරය අනුව අපේ මනස වෙනස් වෙනවා. එතකොට මේ භාවනා කර කර කර කර බලන්න ඕනේ දැන් කලින්ට වැඩිය මම කොච්චර වෙනස් වෙලාද කොච්චර වෙනස් වෙලාද මගේ මගේ චින්තන රටාව දැන් වෙනස් මගේ හිත උපේක්ෂාවේ පිහිටනවා මගේ හිත මගේ හිත වෙනදට වැඩිය මෛත්‍රිය තියෙනවා. වෙනදට වැඩිය අප්‍රමාදය තියෙනවා. මම දැන් අප්‍රමාදීව වැඩ කරන කෙනෙක්, කම්මැලිකමට ඔහේ වැටලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් අපි භාවනා කරන්නේ ඒකට වෙනස් වෙන්න. ඉතින් අපිට බොහොම කෙටි කාලයක් අවතරලා තියෙන්නේ. ඒ කාලය තුළ අවසාන වශයෙන් මේ මානසික වෙනස සිද්ධ කිරීම අත්‍යවශ්‍යයි කියලා මම මතක් කරේ. ඒ පිළිබඳව තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදිහට පොලිසායන වහන්සේ මොකද කියන්නේ මේ මානසික දැන් ඔබ වහන්සේලා පැවිදි ජීවිතයට එනකොටත් එන්න පෙර ආතුවත් ලොකු ඒ සිද්ධාර්ථ පරිවර්තනයක් ඇති. ඒ පරිවර්තනයේදී මේ වගේ හේතු වුණාද? මොකක්ද මේ වර්ණ සතියෙන් ජීවිතයට ලැබිච්ච හැම දිනකට දෙන්න පුළුවන් පණිවිඩය කියලා මම අහුවොත් මොනවද කියන්න පුළුවන්? එහෙමයි අපසානංශ මරණය පිළිබඳව සිහිය ඇති කර ගැනීම ප්‍රධානම කාරණා තමයි යුතුයකම් සිද්ධ කරන්නට පෙළඹීම. හිත නිදහස් කරගන්න. අපේ යුතුයකම් සිද්ධ කරගන්න පෙළඹෙන ගතිය විශේෂයෙන්ම මේ දැන් ලොකු සාරණසර පාරමිතා විග්‍රහවල තියෙනවා මේ උපාය කෞසල්‍ය කියලා දෙලොව වැඩ සලස ගන්න නුවණ කියලා. හැමතිස්සෙම දැන් අපි ඉමිනා පුඤ්ඤ කම්මේන කියලා ගාතාවක් කියනවානේ. ඒ ගාතාවෙන් අපි කියන්නේ නිවන් දක්නාතේ සත්පුරු සාහස ලැබෙන්න කියලා. හැබැයි කී දෙනාටද මතක් වෙන්නේ නිවන් දක්නාත් එක්ක සත්පුරුෂ ආශ්‍රය ලබන්න මං සත්පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා. ඇත්තට මම පුද්ගලිකව සත්පුරුෂයෙක් වුණොත් තමයි මේ ජීවිතේ ඊළඟ ජීවිතේ මට සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ. අන්න ඒ වගේ මරණ සතිය ආදී භාවනා කරනකොට හැමතිස්සෙම අර සත්පුරුෂයෙක් වෙන්න හිත හැමතිස්සෙම පෙළඹෙනවා. ඒ කියන්නේ අමාරුයි, ගොඩාක් අමාරුයි. ඉලසන්ද දරන්ද ඊළඟ ලෝකසන්ලගේ විශේෂ දේ අර මේ අපි සත්පුරුෂ වෙනකොට මේ දැන් අපේ අම්මලේම සත්පුරුෂ වෙනකොට ගෙවල් වල තාත්තට දරුවන්ට ඒක දැනෙනවා. අන්න ඒක තමයි මම හිතන්නේ ගොඩක් වැදගත් නේද සන්නස මේ ඒ වගේ මරණ සතිය ආදී විවහාන කරලා දීලා විශේෂයෙන්ම චිත්ත සමාධිය ඇති කරගන්න නැඹුරුතාවය. ඒ කියන්නේ බුදු දේශනා කියනවානේ ධ්‍යාන වඩන්නම කියලා දේශනා කරපු අවස්ථා තියෙනවා. ඒ වගේ අර ලෞකික ජීවිතයේ වගේම ලෝකෝත්තර පැත්තේ තියෙන චිත්ත සමාධි ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ ගැඹුරු විදර්ශනා ඥාන ඇති කරගන්න විශාල පෙළඹවීමක් අර සඳහන් කළා වගේ උත්සාහයක් වෑයමක් ඡන්දයක් ඒ සඳහා අවශ්‍ය කරුණු කාරණා එකතු කිරීමක් අන්තිස්සේම කාලය කළමනා කර ගැනීමක් කර ගැනීමක් කාලය අපත නොයවීමක් ඒ වගේ මේ අර කරණීයමිත සූත්‍රයේ සඳහන් වෙන විදිහට ලොකු සාරණංශන සක්කෝ කියන ලොකු හැම දෙයකම දක්ෂතාවයන් ඇති චරිතයක් හැදෙනවා මරණ සතිය මරණ සතිය තුලින් උනත් එතෙන්ට යන්න පුළුවන් කියලා ලොවිසන්නක මට හිතෙනවා. ඔව් ඒ කියන්නේ හැම පැත්තටම යහපතක් වෙන භාවනාවක්. ඉතින් ඒ වගේම තමයි ධ්‍යාන මට්ටමකට හිත නංවා ගන්න ඉතාම පහසුවෙන් පුළුවන් භාවනාවක් මේ මනස සතියෙන් වර්ධනය කරොත් ඉතින් මම හිතනවා මේ පිළිබඳව උනන්දුවක් ඇති කරගත යුතුයි හැම දිනම. බෞද්ධයෙක් විදිහට මරණය ගැන මතක නැත්තම් විශේෂයෙන් කෙලෙස් ධර්ම එනකොට සිල් කැඩෙනකොට ඒවා වළක්වන්න හිතෙන්ම උපදින ප්‍රබල තත්වයක් තමයි මරණය ගැන මතක් වීම. කෙටියෙන් කියනවා කවුරු හරි හොඳ වචන අපි නිකන් අර යුතුයකම් ගැනත් කතා කරා ඔක්කොම කියනකොට අපි නිකන් ඉන්නේ හරියට පිපාසාවකින් වගේ මේ ජීවිතේ. ඒ ඒ වගේ දෙයක් අපිට දැනෙන්න ඕන හැම වෙලේම අපි ඉන්නේ හරි හරි තිනෙන් ඉන්නේ. මොනවද මේ ප්‍රිය වචන නිවැරදි ක්‍රියා ගැන අපි නිකන් ලොකු පිපාසයක්. ගෙදර ඉන්න අය ගැනත් අපි දැන් අනේ මට හොඳින් කතා කරනවා නම් අනේ මට හොඳින් ක්‍රියා කරනවා නම් එහෙම තමයි හිතන්නේ. අපි නිකන් අපි ඉන්නේ විපාසාවකින්. අරවා හම්බුනහම මේ විපාසාව සංසිඳෙන්නේ. ඒක හම්බෙන්නෙම නැහැ. හම්බුනත් පොඩ්ඩයි හම්බෙන්නේ. හරිද? ඉතින් මේ පිපාසාව ඇතුළාන්තයෙන් සංසිඳවා ගත යුතුයි. මේ පිපාසාව ඇතුළාන්තයෙන් සංසිඳවා ගන්න ලොකු හේතුවක් තමයි. අනේ ඉතින් ප්‍රියවදන හම්බුනත් මම මැරෙනවා. නරකවද නේද? මේ මැරෙනවනේ කියන එක මතක් වෙනවා නම් ඒව නවත්ත ගන්න බෑ කියලා මතක් කරනවා නම් හම්බුනත් එකයි නැතත් එකයි. ඒ අනිත්‍ය ස්වභාවය මතක් වෙනකොට පැහැදිලිව අපේ පිපාසාව සංසිඳෙන්නේ අතුලාන්තයෙන් අපි අල්ලලා හිර කරලා තද කරලා තියාගෙන ඉන්න මේ හිර වෙච්ච ගතිය සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඇයි අපි මේ පිපාසාවෙන් ඉන්නේ? කාගේවත් ප්‍රියවතන කාගේවත් යහපත් ක්‍රියා බලාපොරොත්තු වෙන්නේ ඇයි? නේද? තමන්ගේ ජීවිතය සකස් කරගත යුතුයි. ඉතින් එයා හරියම සහනේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ බොහෝ ප්‍රතිකඩවල් වර්ධනය වෙන භාවනාවක් තමයි මරණ සතිය කියලා කියන්නේ. ඉතින් අපි හිතනවා හැම කෙනෙකුටම මේ පිළිබඳ වටිනාකමක් දැනෙන්න ඇති. මේක සූත්‍ර පිටකයට අදාළයි කියලා තේරෙන්න ඇති. මේවා නැතුව ඉස්සරහට යන්නත් බෑ කියලා තේරෙන්න ඇති. ඒවා නැතුව යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ වගේම ලැබෙන දේ ලැබිලාද කියලා බලන්න. නේද? ලැබෙන දේ ලැබිලාද කියලා බලලා ඉදිරිය සකස් කරගන්න ඕනේ. ඉතින් බොහොම වටින ධර්ම කාරණා ටිකක් අපි සාකච්ඡාවට බඳුන් කරගත්තේ. තත්ත්වේක්ෂා වැඩසටහන නිබඳවම ප්‍රායෝගික තත්ත්වයක තියාගන්නයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. ප්‍රායෝගික තත්ත්වයක තියාගන්න සම්බන්ධ වෙන ඇත්තනොත් ප්‍රායෝගික යමක් කරන අය බවට පත් කරන්නයි අපිට තියෙන එකම අවශ්‍යතාවය. මොකද අපි දැක්ක දුර්වලතාවය තමයි පිළිහම්බන්නේ බණ අහහ විතරක් ඉන්න එක. ඉතින් ඒක ඒවා නැති කරගෙන අපේ ජීවිත සුවපත් කරගන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් අද දවසේ මේ ස්ථානයට වැඩම කරලා මේ අවශ්‍ය කරන ධර්ම කරුණු ලබා දුන්න පූජනීය පුහුලැල්ලේ සාරද ස්වාමීන් වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය ලැබේවා කියලා. ඒ වගේම අද දවසේ දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත පිරිස මේ මැදිරියට ඇවිල්ලා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච පින්වන්ත පිරිස නිසාවෙන් තමයි නිවසට මේ ධර්ම සාකච්ඡාව අරගෙන එන්නේ. ඉතින් නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු හැමදෙනාමත් ධර්ම සාකච්ඡාව සිද්ධ කරපු අපිත් හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. මේ දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං කරන්ති